රාණි රාජපක්ෂ මහත්මිය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් මම කියන දේ ඇහෙනවද ඇහෙනවා ඔව් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මට ප්‍රශ්නයක් අහලා කාරණයක් පැහැදිලි කරගන්න තියෙනවා මුල දවසේදී මම ඔබ වහන්සේගෙන් අහුවර උපනිෂා සූත්‍රය ගැන එහි සංයුක්ත නිකාය දෙකේ තියෙන උපනිෂා සූත්‍රය මට හරිම අමුතු ඉතාලම මේ විස්මයජනක සහ ප්‍රීතිමත් දෙයක් දැනගන්න ලැබුණා මේ අතිගෞරවනීය රේරුකාණේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය පොතේ. ඔව්. දැන් ඔබ වහන්සේ අද අපිට පැහැදිලි කළා සංසාර ප්‍රවෘත්තිය කඩා ගන්න පුළුවන් පුරුත් දෙකක් ගැන. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මේ උපනිෂා සූත්‍රයේ තියනවා නේද දුක්ඛ සද්ධා මේ සංසාර ප්‍රවෘත්ති කඩලා ඊට පස්සේ නිර්වාණ මාර්ගයට යන්න පුළුවන් පුරුක හැටියක් හැටියට දුක්ඛ ශ්‍රද්ධා ඒ කියන්නේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති දුක්ඛ එතනින් ආපහු රවුම යන්නේ නැතුව ශ්‍රද්ධා පාමුජ්ජ තීති පස්සද්ධි යනාදී වශයෙන් ගිහිලා විමුක්තිය විරාග විමුක්ත කය යන ඔව් එතකොට එතනත් දුක්ඛ සහ සද්ධා කියන තැනත් දුක්ඛ වෙතින් සංසාර ප්‍රවෘත්ති කඩා ගන්න පුළුවන් කියන එක නේද එතන පැහැදිලි වෙන්නේ. අන්න ඒක පාදා දුන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ දැන් එක් එක් තැනදී එක් එක් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ සඳහා ක්‍රමෝපායන් හැටියට විවිධ කාරණා පැහැදිලි කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තහම මේකේ දැන් උපනිෂද් සූත්‍රය මම අරගෙනම කතා කරමු අපි සංයුක්ත නිකාය දෙක විධානවද්ද විධානවද්ද සංයුත්තේ දස බලවද්ද එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක් එක් තැනදී අපිට මේ නිර්වාණගාමිනී මාර්ගයේහි අපිට පුහුණු කරන්නට පුළුවන් විවිධ කරුණු දක්වනවා. දැන් මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක තමයි පටිච්චසමුප්පාද ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කියන්නේ සමස්ත කාරණා එකින් එක සම්බන්ධ වෙන හැටි දක්වනවා ඒ දක්වනවා වගේම එතනදී බුදුරජාණන් වහන්සේ දැන් විශේෂයෙන් අනමතග්ග සූත්‍රයේදී දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤා. ඉතින් මේකේ పూర్ව කෙලවරක් පෙනෙන්නේ නැහැ. එතකොට අවිජ්ජා නීවරණානම් සත්තා අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනාන සත්තානම් සංසරන්තං සන්ධාවත මේ සසරෙහි සැරිසරන්නා වූ දුවන්නා වූ සත්වයාට අවිද්‍යාව තමයි නීවරණය වෙන්නේ තණ්හාව තමයි සංයෝජනය එතකොට මෙන්න මීට කලින් අවිද්‍යාව තිබුණේ නැහැ මෙතනින් පස්සේ තමයි අවිද්‍යාව පහළ වුණේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ මෙන්න මීට කලින් තණ්හාව තිබුණේ නැහැ. මෙතනින් පස්සේ තමයි තණ්හාව පහළ වුනේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට නමුත් කියන්න පුළුවන් ඉදප්පච්චේතාව මේ හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ කාරණේ ජනිත වෙන්නේ කියලා. එතකොට ඒ විදිහට හඳුනාගෙන අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරනවා ඇරෙන්නට අහවල් දවසේ පටන් ගත්තයි කියලා ඒකේ මුලක් අගක් හොයන්න බෑ කියන කාරණෙත් එක්කලා බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා මේ අවිද්‍යා තණ්හා දෙක තමයි සමස්ත සංසාර ප්‍රවෘත්තියට අවිද්‍යාව නීවරණය වෙනවා. ඒ කියන්නේ කාරණේ වහන ආවරණය කරන කාරණේ වෙනවා. තණ්හාව තමයි සංයෝජනය. කියන්නේ එහි යොදන අවස්ථාව වෙන්නේ. ඒතර මේ දෙක තමයි එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දැන් නීවරණ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පංච නීවරණ තමයි මේවට මූලික වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම මත තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ චතුරාර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව තමයි සමුදය සත්‍ය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. තණ්හාව තමයි දුරු කළ යුත්තේ. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. එතන ප්‍රශ්නාව ගැන විතරයි පැහැදිලි කරන්නේ. මේ විදිහට එක එක සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ එක් එක් කාරණාවල තියෙන මූලිකත්වය, ප්‍රධානත්වය. එතකොට ඒ අනුව තමයි අපි ඒක ප්‍රහාණය කරන ක්‍රමය මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දුක්ඛ ඉඳලා ශ්‍රද්ධාවට යන්න ඔබ වහන්සේ කියන විදිහට මේකේ දුක්ඛ මේ මෙතන තුරුක යන්නේ උපනිෂා සූත්‍රයේ භව ජාති දුක්ඛ සද්දා පාමුජ්ජ පීති පස්සද්ධි වශයෙන් එතකොට දුක්ඛ ඉඳලා සද්ධාවට යන්න අර උභවංශ කියන විදිහට තණ්හාව සහ විද්‍යාව ඉන්නේ නේද දුක්ඛයේ ඉඳලා සද්ධාවට යන්න 아무තු දෙයක් කරන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ යනෝ සද්ධාව උපදවන ස්වභාවික කාරණයක් ඒ කියන්නේ දැන් එක් සූත්‍රයකදී තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි දුක සද්ධාව උපදවන. එතකොට දැන් නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුක ප්‍රතිඵල දෙකක් ඇති කරනවා ඒ තමයි එකක් තමයි සම්මෝහය ඇති කරනවා අනිත් එක තමයි පරේෂණය ඇති කරනවා එතකොට දුක තුලින් පරේෂණයට යොමු වෙන්න තුල පරේෂණය කියලා කියන්නේ දැන් පීඩාව ඇති වෙනකොට මොකද්ද මේ පීඩාව? ඇයිද මේ පීඩාව ජනිත වෙන්නේ? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ඒ සඳහා මඟ මොකක්ද? මෙහෙම සොයන. එහෙම සොයනකොට තමයි ඒතනත්තාට පුළුවන් වෙන්නේ ඒ දුකෙන් මිදෙන කාරණයක් හොයාගන්න. ඒක හොඳටම තේරුණා. 146. එතකොට මේ අනිත් පැත්තෙන් ඒ ඒ දුකම පුද්ගලයාට ඇති කරන්නට පුළුවන් සම්මෝහය. ඒ කියන්නේ දැන් Tamanට දුක පීඩාව ඇති වෙනකොට මට මේ දුක ඇති වුනේ කුමක් නිසාද කියලා හොයනකොට අහවලා කරපු දේ නිසා තමයි මේ බිරිඳගේ වැඩ නිසා තමයි මම මේ පීඩාව විඳින්නේ. සැමියාගේ වැඩ නිසා තමයි. අල්ලපු ගෙදර මිනිස්සු පොඩි වින කරපු නිසා තමයි. එතකොට මේ රටේ ආර්ථික තත්ත්වය සුසු නැහැ. එතකොට සුදුසුට සුදුසු තැන දෙන්නේ මේ පාලනය හරි නැහැ. මේ සිස්ටම් එක හරි නැහැ. ඒ නිසා තමයි හැම වෙලාවෙම. දැන් ඒ තැනත්තා වෙන වෙන අය තමයි මේකට වගකිව යුත්තෝ හැටියට දකිනවා. එහෙම දකින්න දකින්න එතනත්තාගේ අර ගැටුම එතකොට පරිගැනීමේ චේතන මේවා වර්ධනය වෙනවා. එතකොට ඒ මොකද්ද වැඩෙන්නේ සම්මෝහය. එතකොට මේ දුක සම්මෝහය ඇති කරන්න හේතු වෙන අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක ගැන සද්ධාව උපදවන මූල ධර්මයක්. දැන් යම්කිසි කෙනෙකුට දැන් උදාහරණයක් හැටියට අපි හිතමු පොඩි දරුවෙකුට බුදුරජාණන් මේ වැඩිහිටියෙක් කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා. ගින්දර පිච්චෙනවා. ඒකෙන් හානියක් වෙන්නේ. දැන් ඒ කොහොම කිව්වා වුණත් පොඩි දරුවාට දැන් ගින්දර ස්පර්ශ කිරීමේ කැමැත්ත තියෙනවා. එතකොට දැන් අම්මා තාත්තා නැති වෙලාවේ වැඩිහිටියා නැති වෙලාවේ කොහොම හරි ගිනි කූරක් පත්තු කරප එකක් හරි හඳුන් කූරක් හරි ගිනි පෙනෙල්ලක් හරි ලාම්පු දැල්ල හරි අල්ලන්න උත්සාහ කරනවා. අල්ලගෙන පුච්ච ගන්න. අන්නේ පිච්චුණාට පස්සේ තමයි ඔහුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ අම්මා කිව්වේ පිච්චෙනවා කියලා අනතුරක් කියලා මෙන්න මේක තමයි කියලා අම්මා කිව්ව වචනය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇති වෙනවා සහේතුකව අත්දැකීමෙන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛා. එතකොට මේ මේ සියලුම සංස්කාරයන් දුකයි. මේ දුක්ඛ සත්‍යයි අපි අවබෝධ කළ යුත්තේ. එතකොට මේක කිව්වා වුණාට අපිට හැමතිස්සෙම මේක ආස්වාදනීය දෙයක් හැටියට තමයි දැනෙන්නේ. අපිට මේක ආස්වාද කළ යුතු දෙයක් හැටියට රසයක් තියෙන වැදගත් දෙයක් හැටියට තමයි දැනෙන්නේ. ඊට පස්සේ එතනත්තාට යම් අවස්ථාවක දුක පැහැදිලිවම ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන තැනදී තමයි ඔහුට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ කාරණේ මොනතරම් සත්‍යක්ද අන්න ඒතනත්තාට අර තමන්ගේ පීඩාව තුළින් තථාගත දේශනාව පිළිබඳ විශ්වාසය පහවුල් වෙනවා. එතකොට එතනත්ත දහමයි දකින්නේ දහම දැකීම තුළින් තමයි බුදුරජාන් වහන්සේ ගැන සද්ධාව ඇතන. එතකොට දහම දකින්නවා කියලා අපිට දකින්න තියෙන්නේ මොකද්ද? මේ සංස්කාර ධර්මයන්ගේ මේ දුක්ඛ ලක්ෂණය. යථා ස්වභාවය. එතකොට ඒ කියන්නේ එතනින් අවිද්‍යාව පොඩ පොඩ තුනී වෙන්න ගන්නවා. ටික ටික තුනී වෙනවා ස්වභාවිකව ස්වභාවිකව සත්‍යයට සද්ධාව උපදින ක්‍රමයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛය දේශනා කරන්නේ දැන් අපට සාමාන්‍ය ජීවිතේ බැලුවහම ඒකයි මම උදාහරණයක් හැටියට කිව්වේ අර විදිහට යම්කිසි කෙනෙක් අපට දෙන උපදේශය අපි පිළිගන්න පෙළඹෙන්නේ ඒ වෙනකොටත් ඒහා සමාන අත්දැකීම් ටිකක් අපි ලබලා තියෙනවා නම් විතරයි. ඒ බඳු අත්දැකීම් අපි ලබලා නැත්නම් අනිත් කෙනා දෙන උපදේශය අපි ගන්න ලෑස්ති නැහැ. ඊට පස්සේ ඒ ඒ වැරද්ද හිතුවක්කාරකම කරලා ඒ පීඩාවට ලක් පස්සේ තමයි අර අපිට දීපු සදූපදේශයේ පිළිබඳව අපිට විශ්වාසයක් ගොඩනැගෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඉතාලම හොඳට පැහැදිලි වුණා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මට තවත් කාරණයක් මෙහෙම දැන් එතකොට එතකොට දැන් ඔබතුමිය ඔය කිව්ව කාරණේදී ඒ උපනේස සූත්‍රයේදී ඒ දක්වන්නේ මේක යන වැඩපිළිවෙල මෙන්න මෙහිමයි මේකෙන් මේක මේකෙන් මේක මේකෙන් මේක කියලා කෙසේ වැඩපිළිවෙලක් තමයි අනුපිළිවෙලක් තමයි දක්වන්නේ අනුක්‍රමයෙන් මේ නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙන විදිය එහෙමයි එතකොට දැන් අපි මෙතන මේ කතා කළේ අවිද්‍යා තෘෂ්ණා කියන කාරණා දෙක තමයි මේ මේ සමස්තයේ මූලික බලකණු දෙක. එතකොට මේ බලකණු දෙක කඩාගත්තොත් තමයි අර කැණි මණ්ඩල සම්පූර්ණයෙන්ම දුරු කළා අහෝසි කළා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ කැණි මණ්ඩල හැටියට මේ ඔක්කොම ඇවිදින් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ අවිද්‍යාව තෘෂ්ණා කියන මේ මූලයන් එක්කලා. එහෙමයි. එතකොට ඒ දෙකෙන් බලගැන්විලා තමයි මේ පාර දිගේ යන්න දෙන්නේ. මේ සමස්තය ක්‍රියාත්මක වෙන්නේ. හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ.